ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරට කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊටාම විශේෂ සූත්‍ර දේශනාවක් ගැන. ඔව්. සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු චූලසීහනාද සූත්‍රය. චූලසීහනාද. ඒ කියන්නේ අර සිංහනාදයක් වැනි කුඩා දෙසුමක් කියන අර්ථය නේද? ඒ වගේ තීරුමක් තමයි තියෙන්නේ කුඩා වුණාට හරිම ප්‍රබල කාරණා ටිකක් තමයි මේකේ අඩංගු වෙන්නේ. ඔව් මට තේරුණ විදියට මේකේ තියෙන ප්‍රධානම කාරණය තමයි බුදුදහම තුල විතරයි අර උතුම් මාර්ගඵලලාභීනේ කියන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ශ්‍රමණ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක. හරියටම හරි. අනිත් ආගම්, අනිත් දර්ශන ශ්‍රමණයන්ගෙන් හිස් ඒ කියන්නේ ඒ ප්‍රතිඵල ලැබපු අය නෑ කියලයි බුදුමාන්සේ ඊටම තදින් ප්‍රකාශ කරන්නේ. ඒක ඇත්තටම හරිම ප්‍රබල ප්‍රකාශයක්. අභියෝගාත්මකයි වගේ නේද? අනිත් අය අහන්න පුළුවනි කොහොමද එහෙම කියන්නේ කියලා. ඔව්. ඉතින් සූත්‍රයේ ඒකටත් පිළිතුරක් දෙනවා. කවුරු හරි ඇහුවොත් ඔබ වහන්සේලා මොන ශක්තියකින් මොන දහමැසකින්ද ඔය වගේ දෙයක් කියන්නේ කියලා. එතකොට එතකොට කියන්න ඕන අපි එහෙම කියන්නේ කාරණා හතරක් අපි තුල දකින නිසා. හතරක්. මොනවද ඒ කාරණා හතර? යථාර්ථයේ ඒ විදිහටම දකින කෙලස් නැති කරපු සම්මා සම්බුද්ධ කෙනෙක් වුණ බුදුරජාණන් වහන්සේ තමයි මේවා පෙන්වා දුන්නේ. පළවෙනි එක තමයි ශාස්ත්‍රුන් වහන්සේ ඒ කියන්නේ බුදුන් කෙරෙහි තියෙන අචල පැහැදීම ප්‍රසාදය. හරි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීම. දෙවෙනි එක උන්වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය ගැන තියෙන ප්‍රසාදය. ඒ කියන්නේ මේ ධර්මයේ අත්ත මේකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන විශ්වාසය. ධර්මය ගැන පැහැදීම. තුන්වෙනි එක තමන් තුල සීලය සම්පූර්ණ කරගන්න පුළුවන් කියන හැකියාව දැකීම. ඒ කියන්නේ ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙන්න තමන්ට පුළුවන් කියලා දැනන එක. ආ තමන්ගේ සීලය ගැන තමන්ටම තියෙන විශ්වාසය. ඔව්. හතරවෙනි එක තමයි මේ ශාසනය තුල ඉන්න ගිහි සහ පැවිදි ශ්‍රාවක පිරිස, ඒ කියන්නේ සහබ්‍රහ්මචාරින් එකිනෙකාට ප්‍රියමනාපව මෛත්‍රී කරුණාවෙන් ධාර්මිකව ජීවත් වෙනවා දකින්න එක. ඒ එකමුතුකම. මේ හතර Taman තුල දකින නිසා තමයි අර ප්‍රකාශය කරන්න කියලා කියන්න ඕනේ. ඔව්. ඒත් දැන් මෙහෙම හිතමුකෝ වෙනත් ආගමක කෙනෙක් එහෙම ඇහුවම එයාලස් කියන්න ප්‍රියවන්නේ ආ අපිටත් ඔය වගේ දේවල් තියෙනවා අපෙත් ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවා එයා ගැන ලොකු පැහැදීමක් තියෙනවා අපෙත් ධර්මයක් තියෙනවා අපිත් සිල් රකින්නවා අපේ ණයත් ගොඩක් වෙලාවට සමගියෙන් ඉන්නවා ඒතකොට කොහොමද වෙනස පෙන්වන්නේ හ්ම් ඒක හොඳ ප්‍රශ්නයක් සූත්‍රයේ ඒකටත් පිළිතුරක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරනෝ එහෙම වෙලාවට එයාලගෙන් අහන්න කියලා ඔබලාගේ මාර්ගයේ අවසාන අරමුණ ඒ කියන්නේ පරමාර්ථය එකක්ද නැත්නම් විවිධාකාරද කියලා අරමුණ එකක්ද විවිධද කියලා අහන්න ඕනේ මොතන ඇත්තරම විමුක්තියට තියෙන්න ඕනේ එකම අරමුණක් නේ එතකොට එයාලා පිළිගන්න ඕන ඔව් අපේ පරමාර්ථය එකයි කියලා ඊළඟට අහන්න ඕනේ ඒ පරමාර්ථයේ ඉලක්කය රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොර එකක්ද? තණ්හාවෙන් උපදානෙන් ඒ කියන්නේ බැඳීම් වලින් තොර එකක්ද කියලා. ආ ඒ කියන්නේ කෙලෙස් වලින් තොර තත්වයක්ද ඒ ඉලක්කය කියලා අහන්න ඕනේ. හරියටම ඒ ඉලක්කයේ යථාර්ථය දකින ඇලීම් ගැටීම් වලට විරුද්ධ අර නිකරුණේ හිත හිතා ඉන්න කෙනිකනේ ප්‍රපංච වලින් වැළකුණු කෙනෙකුට ලැබෙන දෙයක්ද නැත්නම් ඒ දේවල් එක්කම ඉන්න කෙනෙකුට ලැබෙන දෙයක්ද කියලාත් අහන්න පුළුවන්. එතකොට යාලා පිළිගත්තොත් ඕ අපේ ඉලක්කයක් කෙලෙස් වලින් තොර යථාර්ථය දකින්න එකක් තමයි කියලා. එහෙම පිළිගන්නවා නම් එතන ඉඳන් තමයි අසලේන වෙනස පෙන්වන්න වෙන්නේ. ඒ ඉලක්කයට යන්න දින මාර්ගයේ සම්පූර්ණත්වය ගැන කතා කරන්න පුළුවන්. ඒකට බාධා වෙන දේවල් මොනවද? ඒවයින් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ කොහොමද කියන එක ගැන. හරි. එතකොට බාධා වෙන දේවල් කිව්වම මට මතක් වෙන්නේ අර වැරදි මතවාද. ඒ කියන්නේ දෘෂ්ටි ගැනත් මේ සූත්‍රය කතා කරනවා ඇති නේද? අනිවාර්යෙන්ම. ප්‍රධාන වශයෙන් වැරදි දෘෂ්ටි දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි භව දෘෂ්ටිය. ඒ කියන්නේ శాశ్వත දෘෂ්ටිය. శాశ్వත. ඒ කියන්නේ ආත්මයක් වගේ දෙයක්, එහෙම නැත්නම් මොකක් හරි දෙයක් සදාකාලිකවම පවතිනවා කියලා හිතන එක. කිසිම වෙනසක් නැතුව මරුණත් ඒක තව තැනක ඒ විදිහටම පවතිනවා වගේ අදහසක්. හරි. සදාකාලික පැවැත්මක් ගැන හිතන එක අනික අනික විභව දෘෂ්ටිය. ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේද. ඒ කියන්නේ මරණයෙන් පස්සේ සියලු ඉවරයි. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ආත්මයක් නැහැ, නැවත ඉපදීමක් නැහැ. ඔක්කොම එතනින්ම නැති වෙලා යනවා කියන අන්තවාදී අදහස. ආ. ඒ කියන්නේ අර දෙක අන්ත දෙකක් වගේ. එකක් හැමදාම තියෙනවා කියනවා, අනික මැරුණම ඔක්කොම ඉවරයි කියනවා. ඔව් ඔව්. බුදුදහම මේ අන්ත දෙකටම යන්නේ නැහැ. සූත්‍රය කියන්නේ කවුරු හරි මේ දෘෂ්ටි දෙකේ ඇත්ත తත්වය දන්නේ නැත්තම් ඒ කියන්නේ ඒව කොහොමද හටගන්නේ කොහොමද නැති වෙන්නේ ඒවයි තියෙන ආස්වාදය මොකක්ද ඒ කියන්නේ ඒව අල්ලගෙන ඉන්නකොට ලැබෙන తాවකාලික සතුට ඒවයි තියෙන ආදීනවේ අනතුර මොකක්ද සහ ඒවයින් මිදෙන්නේ කොහොමද නිස්සරණය මේ කාරණා ටික හරියට දන්නේ නැත්තම් එහෙම දන්නේ නැත්තම් එහෙම දන්නේ නැත්තම් ඒ කියන්නේ යථාර්ථය අවබෝධ වෙලා නැත්තම් එයාට කවදාවත් රාග ద్వේෂ මෝහ වලින් සම්පූර්ණයෙන් මිදෙන්න බෑ දුකින් නිදහස් වෙන්න බෑ ඒ දෘෂ්ටිවලම පැටලිලා ඉන්න වෙනවා ඕ හැබැයි යම් කෙනෙකු කියකු විදිහට ඒ දෘෂ්ටිවල හටගැනීම, නැතිවීම, ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන යථාර්ථය අවබෝධ කළොත් අන්න එයාට පුළුවන් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදිලා ඒ දෘෂ්ටිවලින් නිදහස් වෙලා සියලු දුකින් මිදෙන්න. හරි. ඒක පැහැදිලි. දෘෂ්ටි කියන්නේත් එක විදිහක බැඳීමක්නේ. ඒත් මිනිස්සු ඇලෙන්නේ ওই වගේ දාර්ශනික මතවාදවලට විතරක්ම නෙවෙයිනේ. තව තියෙන ඕන බැඳීම්. සූත්‍රය ගැනත් කතා කරනවද? ග්‍රහණය වීම වගේ දෙයක්. ඔව් ඔව් උපාදාන කියලා හඳුන්වනවා. උපාදාන කියන්නේ තදින් අල්ලා ගැනීම, බැඳීම, ග්‍රහණය කර ගැනීම කියන එක. සූත්‍රයේ උපාදාන වර්ග හතරක් ගැන පැහැදිලිවම කියනවා. උපාදාන හතරක් මොනවාද? පළවෙනි එක කාම උපාදානය. ඒ කියන්නේ අර ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල් වලට, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට තියෙන දැඩි ඇල්ම, බැඳීම. කාම වස්තුන්ට ඇලීම. හරි. දෙවෙනි එක ditthi උපාදානය. අන්නර කලින් කතා කරපු වගේ වැරදි මතවාද දෘෂ්ටි තදින්ම අල්ලගෙන මේකමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා හිතාගෙන ඉන්න එක. වැරදි මතවාද වලට බැඳීම. තුන්වෙනි එක සීලබ්බත උපාදානය. ඒ කියන්නේ සමහර වත්පිළිවෙත්, පූජා විදි වගේ දේවල් ඒවායේ ඇත්ත අර්ථය තේරුම් ගන්නේ නැතුව නිකම්ම ඒ චාරිත්‍ර විතරක් කිරීමෙන් විමුක්තිය ලැබෙනවා කියලා හිතාගෙන ඒවට තදින් ඇලි ගලී ඉන්න එක. ආ තේරුමක් නැති වත්පිළිවෙත් වලට ඇලීම. හරි. හතරවෙනි එක. හතරවෙනි එක තමයි අත්වාද උපාදානය. අන්න ඒක තමයි මේ සූත්‍රයේ විශේෂයෙන්ම අවධාරණය වෙන බුදුදහමේ සුවිශේෂී බවට හේතු වෙන කාරණය. අත්වාද උපාදානය. ඒ කියන්නේ ඒ කියන්නේ මම ඉන්නවා මගේ දෙයක් තියෙනවා මගේ ආත්මයක් තියෙනවා කියලා අදහසට ඒ හැඟීමට තියෙන තද බැඳීම සත්ව පුද්ගලභාවයක් ඇත්තටම තියෙනවා කියලා හිතාගෙන ඒකට ඇලී ඉන්න එක මම මගේ කියන හැඟීමට ඇලීම. එතකොට අර අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ උපාදාන ගැන කතා කරන්නේ නැද්ද? සූත්‍රයේ කියන විදිහට සමහරු කතා කරනවා. හැබැයි යාලා සම්පූර්ණයෙන් කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට පළවෙනි එක කාමෝපාදානය ගැන විතරක් කියලා දෙනව වෙන්න පුළුවන්. තව සමහරු පළවෙනි දෙක කාමයයි දෘෂ්ටියයි ගැන කියලා දෙනව වෙන්න පුළුවන්. ඊම නැත්තම් පළවෙනි තුන. කාම, දිෂ්ටි, සීලබ්බත. ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි අර හතරවෙනි එක. අත්වාද උපාදානය ගැන. ඒ කියන්නේ මම මගේ කියන හැඟීමේ ඇත්ත ස්වභාවය ඒකෙන් මිදෙන හැටි ගැන එයාලා යථාර්ථය අවබෝධ කරලා නැති නිසා ඒ ගැන සම්පූර්ණයෙන් උගන්වන්නේ නැහැ. ආ. එතන තමයි පරතරේ තියෙන්නේ. අනිත් අයට අර අන්තිම ගැඹුරුම බැඳීම වන අත්වාද උපාදානයෙන් මිදෙන සම්පූර්ණ මඟ පෙන්වන්න බෑ. හරියටම. ඒ නිසා එයාලගේ ඉගැන්වීම අසම්පූර්ණයි. ඒ වගේ අසම්පූර්ණ මාර්ගයකින් අර කෙලෙස් රහිත පරමාර්ථයට යන්න බෑ. ඒක යහපත් මාර්ගයක් වෙන්නේ නෑ කියලායි සූත්‍රය කියවෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ උපාදාන හතරම, ඒ කියන්නේ කාම, දිෂ්ටි, සීලබ්බත සහ විශේෂයෙන්ම අත්වාද උපාදානය කියන හතරම හටගන්න හැටි, එයාවායේ ආදීනවය සහ එයාවයින් සම්පූර්ණයෙන්ම මිදෙන ආකාරය, ඒ කියන්නේ එයාවායේ යථාර්ථය අවබෝධ කරන හැටි සම්පූර්ණයෙන්ම දේශනා කරනවා. ඔව්. මොකද පැහැදීම පදනම් වෙන්නේ සම්පූර්ණ මාර්ගයක් සම්පූර්ණ අවබෝධයක් මත අසම්පූර්ණ දෙයක් මත නෙවෙයි. හරි. දැන් අපි කතා කරලා උපාදාන අතරක් ගැන. මේ හැම බැඳීමකම මේ උපාදානවල තව ගැඹුරට ගියොත් මුල මොකක්ද? මේවා කොහෙන්ද පටන් ගන්නෙ? ඒකත් සූත්‍රේ පැහැදිලි කරනවා. මේ උපාදාන ඔක්කොටම මුල වෙන්නේ තණ්හාව. ඒ කියන්නේ ආශාව, කැමැත්ත. තණ්හාව. හරි. තණ්හාව නිකන් ඇති වෙන්නෙත් නැහැ. තණ්හාවට මුල වෙන්නේ වේදනාව. ඒ කියන්නේ විඳීම. සුව විඳීම, දුක් විඳීම, මැදහත් විඳීම. වේදනාව. හ්ම්. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඒ කියන්නේ අර ඇස රූපයක ගැටෙනවා, කන ශබ්දයක ගැටෙනවා වගේ ඉන්ද්‍රියන් අරමුණු වල ගැටීම. ඒ කියන්නේ පස්සය. ස්පර්ශය. ස්පර්ශය ඇති වෙන්නේ සලායතන නිසා. ඒ කියන්නේ අර ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන 6. ආයතන 6. ආයතන 6 පවතින්නේ නාම රූප නිසා. ඒ කියන්නේ අපේ මේ මානසික ක්‍රියාවලිය නාම සහ මේ භෞතික ශරීරය රූප. නාම රූප. නාම රූප පවතින්නේ විඥානය නිසා. ඒ කියන්නේ දැන ගැනීම, අරමුණු හඳුනා ගැනීම. විඥානය. විඥානය හටගන්නේ සංස්කාර නිසා. ඒ කියන්නේ අර කර්ම රැස්වීම, මානසික වුවමනාවන්, චේතනා, සංස්කාර. එතකොට සංස්කාරවල මුල? සංස්කාරවල මුල තමයි අවිද්‍යාව. ඒ කියන්නේ අවිජ්ජා. අවිද්‍යාව. ඔව්. චතුරාර්ය සත්‍ය ගැන නොදැනීම දුක දුකට හේතුව දුක නැති කිරීම සහයි මාර්ගය ගැන තියෙන නොදැනුවත්කම ඒ කියන්නේ යථාර්ථය ගැන තියෙන මුලාව අන්නේ විද්‍යාව තමයි මේ මුළු දුක්ඛ චක්‍රයේම ගැඹුරුම මුල ඒ කියන්නේ උපාදානවල මුල තණ්හාව තණ්හාවේ මුල වේදනාව, වේදනාවේ මුල ස්පර්ශය, ස්පර්ශයේ මුල ආයතන 6, ආයතන 6 මුල නාම රූප, නාම රූපයේ මුල විඥාණය, විඥාණයේ මුල සංස්කාර, සංස්කාරවල මුල අවිද්‍යාව. මේක අර පටිච්චසමුප්පාදයේ අනිත් පැත්තට වගේ නේද? ඔව්. ඒ දුක්ඛ සමුදය දුක හට ගැනීමේ ක්‍රියාවලිය තමයි පෙන්눔 කරන්නේ. උපාදානය කියන තැන ඉඳන් ඒකේ මුල හොයාගෙන යනකොට අවිද්‍යාව දක්වාම යනවා. හරි. එතකොට මේ මුළු ක්‍රියාවලියම මේ දුක්ඛ චක්‍රයෙන් මිදෙන්නේ කොහොමද? මිදෙන්න නම් කරන්න ඕන අනිත් පැත්ත. අර මුල තියෙන අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව ප්‍රහාණය වෙලා ඒ වෙනුවට විද්‍යාව පහළ වෙන්න ඕනේ. විද්‍යාව. ඒ කියන්නේ අර යථාර්ථය පිළිබඳ නුවණ. ඔව්. සත්‍ය අවබෝධ කිරීමේ නුවණ හිම විද්‍යාව පහළ වුණාම භික්ෂුවක් වේවා යෝගාවචරයෙක් වේවා එයා අර කලින් කියූපු කිසිම උපාදානියකට බැඳෙන්නේ නැහැ. කාමයට, දෘෂ්ටියට, සීලබතතියට, අත්වාදයට මේ එකකටවත් බැඳින්නේ නැහැ. එතකොට එතකොට එයා කම්පා වෙන්නේ නැහැ නොසලී ඉන්නවා. තමන් තුළම කෙලස් ගිනි නිවා දමනවා. ඒකට තමයි පරිනිබ්බායති කියලා කියන්නේ. තමා තුළම පිරිනිවන් පානවා. ඔව්. එතකොට එයාට නියත වශයෙන්ම වැටහෙනවා මාගේ උප්පත්තිය නැති වුණා, ක්ෂීණ වුණා. මේ බ්‍රහ්මචාරියාව ජීවිතේ සම්පූර්ණ කළා. මාර්ගඵල ලැබීමෙන් කල යුතු දේ කර අවසන්. මීට වඩා මේ සංසාරේ කරන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අරහත් ඵලයටපත් වීම අන්න හරි. ඒ අවබෝධයටපත් වෙනවා. ඉතින් එහෙම බලනකොට මේ චූලසීහනාද සූත්‍ර නැතකව පැහැදිලි කරන්නේ අර දුකට හේතු වන සීලුම බැඳීම් විශේෂයෙන් අර හතරවෙනි අත්තවාද උපාදානිය සහ ඒ හැම එකම ගැඹුරුම මුල වෙන අවිද්‍යාව දක්වාම හඳුනාගෙන ඒ ඔක්කොමෙන්ම මිදෙන්නට අවශ්‍ය සම්පූර්ණ මාර්ගය පරිපූර්ණ විග්‍රහය තියෙන බුදුදහම තුළ විතරයි කියන කාරණේ නේද? ඒක තමයි ඔර සිංහනාදයට හේතුව. ඒක තමයි ඒ ප්‍රකාශයේ තියෙන තාර්කික පදනම තමයි මේ විදිහට සූත්‍රේ පුරාම පැහැදිලි කරන්නේ. අනිත් ඉගැන්වීම අසම්පූර්ණ වෙන්නේ යයි කියන එකත් බුදුදහම සම්පූර්ණ වෙන්නේ යයි කියන එකත් මේ උපාදාන හතර විශේෂයෙන් අත්වාද උපාදානය සහ අවිද්‍යාව මුල් කරගෙන තමයි පැහැදිලි කරන්නේ. හරිම ගැඹුරුයි වගේම පැහැදිලි. එතකොට මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙකුට අවසාන වශයෙන් හිතන්න යොම කිතුරු කරනවා නම්. මේ සූත්‍ර ඇත්තටම අපිට කල්පනා කරන්න දෙයක් ඉතුරු කරන ඒ තමයි අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා නේද නොඑක ආකාරයේ බැඳීම්, ඇලීම්. අපි ප්‍රශ්න නොකරාම මේක තමයි හරි කියලා අල්ලගෙන ඉන්න මතවාද, දෘෂ්ටි. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේ සූත්‍රේ මතක් කරනවා ඒ වගේ තමන්ගේ දිනදා ජීවිතයේ තියෙන සියුම් බැඳීමක් හරි තදින් අල්ලගෙන ඉන්න අදහසක් හරි ඒකේ ස්වභාවය මොකද්ද? ඒකේ මුල මොකද්ද කියලා ටිකක් විමසිල්ලෙන් බලන්න කියලා. තමන්ගෙම හිත දියා බලන්න කියලා වගේ. ඔව්. එහෙම තමන්ගේ ඇලීම් ගැටීම් අල්ලගෙන ඉන්න මතවාද ගැන ටිකක් ගැඹුරින් බැලුවොත් තමන් අදහන දේ තමන්ගේ විශ්වාසය මොකක් වුණත් කමක් නැහැ. සමහර විට යම්කිසි පැහැදිලි බවක්, යම්කිසි නිදහසක් ඒ තුලින්ම හොයාගන්න පුළුවන් වේද කියලා හිතන්න පොඩි ඉඩක් දෙනවා. ඒක ඇත්ත. තමන්ගෙම බැඳීම් ගැන දෘෂ්ටි ගැන නැවත හිතන්න පොළඹවනව. හරිම වටිනා කාරණාවක්. ඒ ගැඹුරු කල්පනාවත් එක්ක අදත් අපේ මේ විමසුම මෙතනින් අපි අවසන් කරමු. හොඳයි.